පුංචි කාලේ ඉතින් අපේ ගුරුවරු අපේ අම්මලා තාත්තලා ඉතින් අපිට ඒක උගන්වනවා. මේ තියෙන විවිධ පාට මේ තියෙන විවිධ හැඩ කියලා අපි තේරුම් ගන්නවා. ඒවා ටික ටික අපේ මනසේ තැන්පත් වෙනවා. ඊළඟට විවිධ ශබ්ද ඒවත් අපි හඳුන ගන්නවා. ඒවත් අපේ මනසේ තැන්පත් වෙනවා. ඒවා තියෙන විවිධ රටාවන්, විවිධ සංඛ්‍යාතයන් අපි නොදැනුවත්වම අපේ මනසේ ගබඩා වෙනවා. ඊට පස්සේ විවිධ රස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 ඒවත් අපේ මනසේ තැන්පත් වෙනවා. ඒ කියන්නේ දැන් අර සත්‍ය රූප කතා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ඊට පස්සේ ස්පර්ශ සංඥා මේවා ඔක්කොම අන්තිමට ලබඩා වෙලා, සෑහෙන ප්‍රමාණයක් ලබඩා වෙලා ඊට පස්සේ මනසෙලොත් කැලී එකතු වෙලා තමයි මනසින්වත් හදාගත්ත සංඥා ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒකට ධම්ම සංඥා කියලා නමක් ධර්මේ පාවිච්චි කරනවා. එතකොට මම මේ විදිහට ගියපාර සංඥා ගැන සෑහෙන විස්තරයක් කරාම නැත්නම් පින්වතුන් ප්‍රශ්න කීපයක් නගලා තිබුණා. මට පෞද්ගලිකව කියලා තිබුණා මේ සංඥාවද සහ අපේ මතකය අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවද කියන කාරණය ගැන. ඒක ගැනත් මම ටිකක් හොයලා බලුවා. මේ සංඥාවන් හා ඊළඟට මතකය සම්බන්ධයෙන් කියන අපේ සම්බන්ධය එතකොට ඒ සම්බන්ධයෙන් යම් තොරතුරු ටිකක් හම්බ වෙනවා. ඒක තියෙනවා ඇත්තටම මේ සංඥාවල ක්‍රියාකාරීත්වය සලකලා බලුවාම අර වගේ අපි ඇතුළට ගන්න තොරතුරු ඊට පස්සේ අපිලේ ගබඩා වෙලා ඊට පස්සේ අපි ඒවා වෙනත් අවස්ථාවකදී එළියට ගැනීම තමයි සිද්ධ වෙන්නේ. දැන් උග හරියට උපමාවකින් කියනවා නම් අපි ඔය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 අපේ තියෙන රුචි අරුචිකම් වලට අපේ තියෙන ලබඳියාවන් වලට අපේ තියෙන ඒ අවස්ථාවේ මනසේ තත්ත්වයට මේ එළියට එන තොරතුරු බලපානවා. ඒ කියන්නේ අපේ මනස පැහැදිලි නම් තියෙන තත්ත්වය නෙමෙයි අපැහැදිලි නම් එළියට එන තොරතුරු. යම් අවස්ථාවක මම මේ ගබඩා කරගත්ත තොරතුරු ටික එළියට අවස් එළියට ගන්න මොහොතදී මගේ මනසේ සිදුවෙන ක්‍රියාකාරීත්වය ඒ අවස්ථාවේ පවතින මානසික තත්ත්වය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 තත්ත්වයක් තමයි සංඥා වලට තියෙන්නේ. අපි හිතන තරම්ම සරල නෑ මේ ක්‍රියාකාරීත්වය. ඊළඟට විශේෂයෙන්ම ඥානපෝනික ස්වාමීන් වහන්සේ හිම මතක් කරලා දෙනවා. අපි කරන කටයුත්තේදී මේ සංඥා සම්බන්ධයෙන් අපි සතිමත් නොවි කටයුතු කරනකොට අපි අසීයෙන් කටයුතු කරනකොට අපේ ඇතුලේ තියෙන ඔන්නේ ෘචි අරුචිකම් සෑහෙන මේකට එකතු වෙලා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 අනුකම්පාය ගෝතමාති. මේ මගේ හිත දැන් කාමරාගෙන් දැවෙනවා. ස්වාමීන් වහන්සේ මට මේ රාගකින්ෙන් නිවෙන්න උපායක් දේශනා කරා. ඒ අවස්ථාවේදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන දේශනාවේ දැන් අපි අර කතා කරපු සංඥා සම්බන්ධ තොරතුරු ගැන යම්කිසි විස්තරයක් එනවා. සංඥාය විපරීයසා චිත්තං තේ පරිඩයිහති. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතා. දැන් මේ ආනන්ද සාමින් වහන්සේ වංගීස සාමින් වහන්සේට දේශනා කරනවා ඔබ මේ විපරීත සංඥා රාශියක් ඇතුළට අරගැනීම නිසා තමයි දැන් මේ හිත දැවෙන්නේ. නිමිත්තම් පරිවජ්ජේහි සුභං රාගූප සංකං. ඒ නිසා මේ සුබ නිමිති පරිවර්ජණය කරනවා. මේ සුබ නිමිති ඇතුළට ගන්න එක දැන් වළක්වන්න. රාග මිශ්‍රිත මේවා ලස්සනයි මේක හොඳයි මේක මේ මේ ආකාරයෙන් කියලා මේ තමන්ගේ තියෙන රාගය මිශ්‍ර කරපු රාගයෙන් පෙත් වෙච්ච මේ නිමිති ගැනීම ක්‍රියාවලිය ගන්නවස්තා. ඔබ ඔබ වහන්සේ මේ ඒ රාග මිශ්‍රිත නිමිති එකතුලට ගන්න ගිහිල්ලා මේ සංඥාවන් විකෘති කරගෙන තමයි දැන් මේ හිත රාගෙන් දැවෙන්නේ. ඒ අනුව අපිට තේරෙනවා අපි අසහියෙන් කටයුතු කරනවා. අපි සතියෙන් තොරව කටයුතු කරනවා. අපේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ අපි මේ චිත්‍රයට එකතු කළා මේ සංඥා ඒ රාග ද්වේෂ වලින් රාග ද්වේෂ මෝහ වලින් තෙත් වෙලා තමයි අපේ ඇතුළට එන්නේ. අපි ගන්න සංඥාවල එහෙමනම් තියෙනවා අපි අතින් දාපු කොටසක්. දැන් අපි යම් කෙනෙක් දිහා බලනකොට අපිට ලොකු හිතේ අල්මක් ඇතිවීම සඳහා අපේ හිතේ යම්සේ රාගයක් ඇතිවීම සඳහා අපි අපි එකතු කරන රාග නිෂ්ක්‍රිත ස්වභාවය බලපාන. ඒ අනුව තමයි අපි සංඥා උකහා ගන්න. ඒ අනුව තමයි ඊට පස්සේ අපි හිත දැවෙන්නේ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මෙතන සංඥාකරණයට, නිමිත්තකරණයට මේ රාග දේශ මොහයන්ගේ බලපෑමක් තියෙනවා. ඊටත් අමතරව සතියේ බලපෑමක් තියෙනවා. අපි බැරි වෙලාවත් සිහියෙන් කටයුතු කළොත් එහෙමනම් හිතක් ආරක්ෂාවක් අපිට තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අපි අර අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන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 බුදුරජාණන් වහන්සේ අදුතරමින් ඉන්ද්‍රිය සංවරය පවත්වන්න කියලා කියනවා. චක්කුණා රූපං දිස්සාන නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනං ගාහි හෝති යත්වාදි කරන මේ සං චක්කේන්ද්‍රයන් අසංගතං හරන්තං පාපක අකුසල ධම්මා අනුනාස්තවේයුම් තස්ස සංවරාය පටිපජ්ජ. සක්කති චක්කේන්ද්‍රය. ඔය විදිහට අවවාද කරනවා. ඒ කියන්නේ මේ ඇහැ පරිහරණය කරද්දී ඇහෙන් රූප බලනකොට ඒ නිමිති ගන්න යන්න එපා. අනුව්‍යංජන ගන්න යන්න එපා. ඒවා ගන්න යෑම නිසා මේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තෙත් වෙනවා. පැටලෙනවා. දැවෙනවා. ඒ නිසා ඒබඳු අවස්ථාවකට ඉඩ නොදී ප්‍රක්‍ති චක්‍රේන්ද්‍රය මේ ඇහැ ආරක්ෂා කරගන්න. ඇහෙන් අනවශ්‍ය දේවල් බලන්න යන්න නැතුව පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවා. ඒ අනුව අපිට තේරෙනවා අපි කොතරම් මේ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 අවිච්ඡාච විහෙසාච චිත්තං චිත්තමස්සු පහඤ්ඤති ඊට පස්සේ දැන් හිත රිදෙනවා හිත වෙහෙසෙනවා හිත සැලෙනවා අතුලෙන් දැඩි ලෝභයක් වෙහෙසක් හටගන්නවා ඒවන් ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති දැන් එතකොට මොකද වෙන්නේ යා නිවනින් ඈත් වෙනවා දුක් දුක් තව තව වැඩි වෙන්න පටන් ගන්නවා ඉතින් ඒකට අපිට තේරෙනවා මේ අසහියෙන් අසතිමත්ව අපේ මේ ඉන්ද්‍රයන්ට අයාලේ යන්න දීම තුළ අපේ අපේ හිතට සිද්ධ වෙන විනාශය එමත් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මේ අරමුණු වලින් කරන ආක්‍රමණය ඒ හරහා තවදුරටත් හිතේ සිද්ධ වෙන කෙලසීම මේ මානුෂික ස්වාමීන් වහන්සේ විස්තර කළා දෙනවා. දැන් ඕකෙම අනිත් පැත්ත උන්වහන්සේ කියනවා දැන් මේ ආකාරයෙන් අපිටම කනට ගන්න ශබ්ද සම්බන්ධයෙන් ඊළඟ නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධයෙන්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 යම් අවස්ථාවක අපි සිහියෙන් අවදියෙන් කටයුතු කරනවා නම් එතෙන්දී මොකද්ද වෙන්නේ කියන එකක් මේ මාළුන්ගේ පුතු සූත්‍රයේදීම තවදුරටත් විස්තර කරනවා. ඒකෙදී විස්තර කරන්නේ නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. දැන් අන්න හොඳට තහවුරු වෙච්ච සතිමත් බවක් තියෙන කෙනා. එයා අර රූපවල ඇරෙන්න යන්නේ නැහැ. අර දකින්න රූපවල එයා ගැලෙන්න යන්නේ නැහැ. විරත් චිත්තෝ වේදේති සංච නාංජෝ සායතිත.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 චිර කතම්ප චිර භාසිතම්ප සරිතා අනුසංකත මේ ඈත කාලයේම අතීතයේදී කරපු දෙයක් කියපු දෙයක් හරි පහසෙන් යාට අනුස්මරණය කරගන්න පුළුවන් මතක් කරගන්න පුළුවන් ඒ ඔක්කොම මතක තියෙනවා ඉදන් උච්චති බික්කවේ සතේ ඉන්ද්‍රිය ඒ කියන්නේ සතේ ඉන්ද්‍රිය මට්ටමට අපි දියුණු කරගත්තා නම් ඒ කියන්නේ අපි යම් හෝ දෙයක් අපේ හිතේ ගබඩා කරන්න අවශ්‍ය වෙනවා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 ඉන්ද්‍රයන් කිසිසේත්ම ආරක්ෂා කරගන්නේ නැතිව ගන්න ගිහිල්ලා මේ සංඥා වලට සිද්ධ වෙන විකෘතිය. ඒවා ඊට පස්සේ ගබඩා වෙලා අපේ හිත ඇතුලේ සිද්ධ වෙන විකෘතිය. ඒවා නැවත මතක් කරගන්න යද්දි කෙරෙන විකෘතිය සෑහෙන වැළකීමක්. මෙන්න මේ සතිමත් භාවය හඳුන්වා දීම තුළ සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් අපිට තේරුම් ගන්න පුළුවන් තවත් පැත්තක් අපිට මේ සංඥා ගැන කතා කරන්න පුළුවන්. දැන් ප්‍රයෝජනවත් සංඥාක් තියෙනවා.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 මේවා අනිත්‍ය ලක්ෂණයක් තියෙන්නේ මේවා දුක්ඛ ලක්ෂණයක් තියෙන අනාත්ම ලක්ෂණයක් තියෙන්නේ කියලා පොඩ්ඩක් නිකන් හිතට වෙනත් සංඥා පද්ධතියක් හඳුන්ලා දෙනවා හැබැයි මේක නිවැරදිවම සිද්ධ වෙන්නේ අපේම අපේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේක අවබෝධ කරගත්ත අවස්ථාවේ කියන්නේ මේ දැන් අපි කතා කළේ පොඩ්ඩක් ඒකට හුරු කිරීමක් මතක් කර දීමක් පෙරහුරුවක් හැබැයි අපිට ඇත්ත වශයෙන්ම අනිත්‍ය ලක්ෂණය අඳුන ගන්නවා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 අතීතය අල්ලගෙන අනාගතය අල්ලගෙන රූප අල්ලගෙන වේදනා අල්ලගෙන සංඥා අල්ලගෙන මේ විදිහට ඔක්කොම අපි මේවා කලවම් කරගෙන අන්තිමට නම් හිත කියවන්න පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නවා. දිගින් දිගට පොත් ලියන්න පටන් ගන්නවා. නවකතා ලියන්න පටන් ගන්නවා. ප්‍රපංචකරණයකට යනවා. වටවලල්ලේ යනවා. දැන් ඉතින් අපිට නවත්තන්න බෑ. දැන් හිත කෙලවරක් නැතුව කල්පනා කරනවා. කිසිම වග විභාගයක් නැහැ.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 වගේ තමයි මේ මම ඉන්නවා කියන හැඟීම. ඊට සාපේක්ෂව තමයි අපි ඔක්කොම මැනුම් කරන්නේ. ඔක්කොම මිනුම් කරන්නේ. මම ඉන්නවා, අනිත්‍යය ඉන්නවා, ආර්යය ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, පුතා ඉන්නවා, දුව ඉන්නවා, ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, අහවලා ඉන්නවා, අහවලා ඉන්නවා කියලා මේ අපි ඔක්කොම කරන මිනුම් අපි මේ ගහගත්ත ශූන්‍යයට මේ අතිමානයට ඒක පදනම් කරගෙන ඒක කේන්ද්‍ර කරගෙන තමයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුවටක සූත්‍රයේ විස්තර කරනවා මේ සියලු ප්‍රපංචයන්ට සියලු ගිනීම් වලට මැනීම් වලට කල්පනා කිරීම වලට වටවලල්ලේ යෑම් වලට මෙන්න මේ අස්මී කියලා කියන මෙන්න මම ඉන්නවා කියන ඒ ඒ හැඟීම මූලික වෙන ආකාරය. දැන් එතකොට මෙතන දෙන අවවාදය තමයි ඒ මූලය සිඳ තමන්න කියන්නේ.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 ප්‍රඥාවක් දිනු කළා විපස්සනාවක් දිනු කළා සම්පූර්ණයෙන්ම මේ සංඥා උපාදාන නොකරන සංඥාවල පැටලෙන්නේ නැති සංඥාවලට මුලා නොවන තත්වයක් හිත ඇතුලේ ගොඩනගා ගත්තොත් කොහොමද අපේ හිත දැන් කටයුතු කරන්නේ ඉතින් මේකත් ඇත්තනම ඔයාලා බලන්න වටින හිතලා බලන්නට කාරණා මොකද අපි පුතර්ජන වශයෙන් කටයුතු කරද්දී කොහොමද අපේ හිතේ ක්‍රියාත්මක භාවය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 මේ කොයි සංඥාව ඇතුළට ආවත් ඒවා අල්ලගෙන අතන්දර ගෙතීමක් සිද්ධ වෙන්නේ නැති බව දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ රූප බලලා අපිට තොරතුරු දැනගන්න පුළුවන් අවශ්‍යතාව. ශබ්ද අහලා තොරතුරු දැනගන්න පුළුවන්. යම් කෙනෙක් කතා කරද්දී එයා කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න පුළුවන්. වාක්කාරී ගඳ සුවඳක් ආග්‍රහණය කරද්දී මේ ඉන්නේ අහවල් සුවඳේ කියලා තේරුම් ගන්න පුළුවන්. දිවෙන් යම්කිසි රසයක් බලද්දී මේ එන්නේ අහවල් රසය කියලා තේරුම් ගන්න පුළුවන්. කයින් යම් ස්පර්ශයක් ලබද්දී මේ දැනුනේ අහවල් ස්පර්ශය කියලා තේරුම් ගන්න පුළුවන්. මනසට යම්කිසි අරමුණක් ආවා නම් මේ ආවේ අහවල් අරමුණය මේ අහවල් සිතුවිල්ලක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංඥා ඇති කර ගැනීම සම්පූර්ණයෙන්ම නිෂේධ කරන්න නෙමෙයි. අපි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 කියන සංඥා ගන්න පුළුවන් නමුත් ප්‍රපංචකරණයක් ඇතුළ සිද්ධ වෙන්නේ හඳුන ගැනීමක් කරන්න පුළුවන් ප්‍රපංචකරණයකින් තොරව දැන් බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බාහ්‍ය අවසානන්ත කරන අවවාදය නැත්නම් එතුමාට කියන උතුම් වූ ඉන්ද්‍රිය සංවරය තමයි ඇහෙන් රූප දැකලා එපමණකින් නතර වෙන්න ඊට අල්ලගෙන කතන්දර ගොතන්න යන්න එපා.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 මනස සෑහෙන සංසිඳීමකින් තියෙනවා. විකෘති සංඥා මට්ටමක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම ඇතුළට ගන්න සංඥාවන් මැත්තේ කතන්දර ගොතන්න යන්නේ එහෙමනම් ඒ සාමාන්‍ය සංඥා පද්ධතිය ක්‍රියාත්මක වුණාට මොකද? ඇතුළට ගොඩනගිච්ච ප්‍රඥාව නිසා මේ යෝගාචරයේ හිත මේ රහතන් වහන්සේගේ හිත ආරක්ෂා වෙලා තියෙනවා. ඔන්න ඔයගේ තමයි අපිට හිතාගන්න වෙන්නේ. එතකොට සෑහෙන්න දියුණු මට්ටමකදී කොයි තරම් ඇහැ කන නාසාදී මේ අර ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න හැකියාව තිබුණොත් ඒවට හැකියාවක් නැහැ හිත ප්‍රපංච කරන්න. හිතේ කතන්දරයක් ගොතන්න. හිත තියෙන නිතරම සංසිඳීමයි. හිත තියෙන නිතරම නිවීමකි. හිත තියෙන නිතරම ශාන්ත භාවයයි. ඒතර අපිට තේරෙනවා මේ තියෙන ඇත්තම සෑහෙන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 මනසට යම් අරමුණකුත් ආවහම අපිට පුළුවන් ඒක එපමණකින් අතර කරගන්න පටලවා ගන්න යන්නේ නැතුව. ඒ ඒ කරුණ ඒ ආකාරයෙන්ම තේරුම් අරගෙන එතනින් මේක අවසන් කරන්න පුළුවන්ද? ඒක ආයෙ ආයෙ කල්පනා කර කර ආයෙ ආයෙ කල්පනා කරගෙන පටලව ගන්න නැතුව. ඉතින් එහෙමනම් වෙනත් වචන වලින් කියත හැකි අපි අපේ හිත මේ සංඥාවන්ට ආක්‍රමණය කරන්න දෙන්නේ නැහැ. ඒ පැමිණි සංඥාවන්ගෙන් මේ හිත උසිගන්වන්න දෙන්නේ නැහැ. පැමිණි සංඥාවන්ගෙන් මේ හිතට ප්‍රපංචකරණයකට අවස්ථාවක් සලස්වා දෙන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයෙන් එනවා අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔය ආකාරයෙන් කටයුතු කළොත් ඇත්තටම අපේ හිතේ සංසිඳීම රැකිලා තියෙන්නේ.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 සංසිඳීමක්, තැම්පත් වීමක්, සංඥාවල පටලැවෙන්නේ නැති අවස්ථාවක්, නිවුණු අවස්ථාවක්, කිසිවක් උපාදාන නොකරන අවස්ථාවක් අපි අපේම විපස්සනාව තුළින් හඳුනගෙන තියෙනවා. ඉබන් තත්ත්වයක් අපි සාක්ෂාත් කරලා තියෙනවා. කෙටි කාලයකට හෝ එහෙමනම් අපිට තේරෙනවා මෙහෙම එකක් තියෙනවා මෙහෙම ඉන්න පුළුවන්. මේ බඳු මානසික තත්ත්වයක් තියෙනවා.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 රැස් කරගෙන නැහැ. හොඳට ඉඩකඩ සහිත හිතක්, පැහැදිලි සිතක්. එහෙමනම් මේ හිත දැල් වෙන්නේ. ඒක ඒ හිතේ ගින්දරක් නැහැ. ඒ වෙනුවට පුළුවන් තරම් ගින්දරක් ඇති වෙන්න තියෙන අවස්ථාවනුත් වළක්වමින් ඇති වුනොත් නිවා ගනිමින් වාසය කරනවා. විදූපේතින සම්දූපේ. එතන මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා තමයි බුදුරජාන් වහන්සේ මේ යෝගාවචරයේ ඉන්න නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා තියෙන්නේ.